විසින් දැන් මේ අයට එදිනදා ජීවිතයේ ප්‍රයෝජනය කරගත හැකි. ඒ වගේම නිවන් යාමට උපකාර වන ආකාරයේ ධර්මයේ දේශනා කියන අදහස් කරන ලබන්නේ ඒ සාවධානව හඳුනාල ඒ ජීවිතයට එකතු කරගන්නට උත්සාහ ගන්න. උදේ මෙහෙම ගාථාවක් දේශනා කළා කියනවා. සුද්ධ ධම්ම සමුප්පාදං සුද්ධ සංඛාර සංතතින් සංඛාරා විදුලිස්සන්තේ තත්ථා පරිදේවනාති. ඒ ගාථාවේ කෙටි අදහස් මෙන්න මේකයි. සුත්ත ධම්ම සම්ප්‍රාදම් මේ ඉපදෙන්නේ හටගන්නේ පොදු සංස්කාර ධම්ම රාශියක් පමණයි. සුද්ධ ධම්ම සමුප්පාදම් සුද්ධ සංඛාර සංකතින් පැවතගෙන පැවතගෙන යන්නේ ජීවත් වෙනවා කියන්නේ සංස්කාර ධම්ම සමූහයකේ පැවැත්මයි. සංඛාරා විභවිස්සන්දී යමක් නැති වෙනවා විනාශ වෙනවා කියන්නේ සංස්කාරයන්ගේම විනාශ වීමයි. සංස්කාර පරිදේවනා එහිලා කුමනම් ශෝකයක්ද පරිදේවයක්ද මේක තමයි ඒ ගාථාවේ කෙටි අදහස උපදින්නේ සංස්කාර ධර්මයි පවතින්නේ සංස්කාර ධර්මයි නැතිවන්නේ සංස්කාර ධර්මයි ඒ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තියෙන කෙනෙකුට කිසිම ශෝකයක් පරිදේවයක් දුකක් දුන්නක් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි ඒකේ සාමාන්‍ය අර්ථය මේ සංස්කාර කියන්නේ හේතුන් හඳපත් කියන අර්ථය දැක්වීම සඳහා යොදවන ලබන පොදු වචනයක් මේ ලෝකයේ තියෙන සෑම ධර්ම සංස්කාර කියන ඒ වචනයට අන්තර්ගත වෙනවා මේදී විශේෂයෙන්ම තමාගේ පංචස්කන්ධ ලෝකය තමයි සංස්කාර කියලා හඳුන්වනු ලබන්නේ ඒ පංචස්කන්ධ ලෝකයේ තමාගේ රූපය ගත්තත් වේදනාව ගත්තත් සංඥාව ගත්තත් සංස්කාර ගත්තත් විඥාන ගත්තත් මේ සියලුම ස්කන්ධ ධර්මයන් ක්ලේශොන් නිසා හටගන්නා ධර්ම ඒවා ඇති වෙනකොට වෙන කිසිවක් නෙවෙයි ඇතිවන්නේ සංස්කාර ධර්මයි ඇතිවන්නේ. දැන් රූපස්කන්ධය වෙනම <coughs> රූපස්කන්ධය උදාහරණයකට ගත්තොත් මේ රූපස්කන්ධය ඇති වෙන්නේ හේතුවක් තිබෙනවා. කෙනෙක් මැරෙන විට ඒ මරණයට පත්වීමට ක්ෂණයකට පමණ ප්‍රයත්නය ඒ කියන්නේ සුතිසිත ප්‍රථම පාළුව අවසාන සිතට අනුකූලව තැනක උපදින. ඒ යම් කිසි කෙනෙක් රහත් වෙලා නැත්නම් මෙවැනි කෙනෙක් මැරෙන විට මේ ජීවිතය මමය මගේ කියන වැරදි අවබෝධයකින් අල්ලාගෙන ග්‍රහණය කරගෙන සිටිනවා. ඒ වගේම මේ භවයේ රැඳී සිටීමේ ආසාවක් තියෙනවා, ජීවත් වීමේ ආසාවක් තියෙනවා, මේ භව ආසාවත් වෙන කෙනෙකුගේ සිත තුළ පවතිනවා. ඊට අමතරව කුසල අකුසල කර්ම රැස් කරලා තියෙනවා. ඒ කර්ම රැස් කරපු කුසල අකුසල රැස් වශයෙන් රැස් කරන දේ කර්ම මනසට નિરાයාසයෙන්ම එන්නට පුළුවන් ශක්තියක් තියෙනවා භව ශක්තියක් පිටතට. නිකම් ඉන්නකොට සිතුවිලි නිකම්ම ගලාගෙන යනවා වගේ එවැනි ශක්තියක් තිබෙනවා සිත තුළ රහත් නොවු කෙනෙකුගේ තුළ ඒක පවතිනවා. මේ ලෝකයේ සියලුම ධර්ම උපාදාන කරගෙන ඉන්න අල්ලාගෙන සිටින සමාගයේ ජීවිතය ගැන හැඟීමක් බැඳීමක් තිබෙනවා අල්ලා ගැනීම. බාහිර වස්තුන් ගැන බාහිර අය ගැන මේ ලෝකයේ පිළිබඳව අල්ලා ගැනීමක් බැඳීමක් තියෙන උපාදානයක් තිබෙනවා. ඊටමතරව මේවා පවතින එක ඒකාන්ත වශයෙන් දුකක් කියලා දන්නේ නැහැ. මේවා පවතින එකම දුක්ඛ සමුදය කියලා දන්නේ නැහැ. ඒ අවිද්‍යාවේ ඒ අවිද්‍යාව නැත්නම් ඒ නොදක්කම කෙනෙක් විශේෂ තුළ පවතිනවා. ඉතින් මෙවැනි සත්‍යයක් පවතිද්දී තමයි කෙනෙක් මරණයටපත් වෙන්නේ. ඒක වේගයෙන් ඉදදී ඉදදී මෙරි මෙරි යන ධර්මතාවය. මැරෙන්නට ඉස්සෙල්ලත් එහෙමයි. මැරුණට පස්සෙත් ඒකයි සිදුවන්නේ. ඒක මැරෙන්නට ඉස්සෙල්ලා වේගයෙන් වේගයෙන් සිට ඇති ඇති නැති නැති යනවා. මරණ මොහොතේදී මෙසේ වේගෙන් ඇති වී ඇති නැති නැති යන සිත අවසාන ප්‍රති වශයෙන් නිරුද්ධ වන විටම ඊට ප්‍රථමයෙන් පැවති සිත හා සම්බන්ධ වූ සිතට අනුකූල වන ආකාරයෙන් තවත් සිතක් තවත් තැනක ගිහිලා හට ගැනීමක් ප්‍රතිසන්දයක් වශයෙන් පිළිසඳ ගැනීමක් සිදු වෙනවා. ප්‍රතිසන්ද විඥානය කියලා අපි ඒකට කතා කරන්නේ. අර කලින් කියපු කර්මවල ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ප්‍රතිසන්ද විඥානය හට ගන්න ලබන්නේ. ඒක ප්‍රතිසන්ද විඥානය හට ගැනීමත් සමගම මේ පංචස්කන්ධ ධර්මයන් හට ගැනීම ආරම්භ වෙනවා. එතකොට රූපස්කන්ධය පමණක් අපි ගත්තත් ඒ රූපස්කන්ධයේ ආරම්භයම ආරම්භය ඒ ආකාරයෙන් මේ හේතු නිසා හටගත් ධර්ම සමූහයක් වශයෙන් උයි කලකන්නට ඕනේ. මෞපුෂ දැතුළුණාන් පස්සේම ප්‍රතිසන්ද විඥානයේ ගිහිලා එන්නේ මවගේ සාපියාගේ ධාතු කොටස් ඇතුළෙන් පවතින පටවිය ආදී ධාතු සමූහයක් මිශ්‍ර කරගෙන එතකොට ඒවා පසුව වැඩෙන්නේ මම ගන්න ආහාර නිසා ඒ වගේම විකදුනාට පසුව වැඩෙන්නේ තමා ගන්න ලබන ආහාර පාන නිසා මේවා බාහිර ආපෝ වාදී පඨවි ආපෝ තේජෝ වායෝ වාදී ධාතු හතර නිසා නිර්මිත වෙ යන ධර්මතා මේ ශරීරයේ යම් කොටසක් නිර්මාණය වෙනවා නම් මේ ආකාරයෙන් මේ හේතුන් නිසා හටගත් ශරීර කොටසක් තමයි නිර්මිත වන්නේ ශරීර නිර්මිත වීමට හේතු තියෙනවා කර්ම චිත්ත ආහාර කියලා ප්‍රධාන වශයෙන් හතරක් මේවා මේ හේතුන් හටගත් ඵල සමූහයක් විනා සත්‍යයක් වශයෙන් ගන්නට නැත්නම් ආත්මයක් වශයෙන් ජීවයක් වශයෙන් ගන්න ඒවා කිසිම හරයක් සාරයක් නැහැ. කිසිම දෙයක් නැහැ. නමුත් මිනිසු නොදක්කම නිසා ලෝක සත්‍යයේ අවිද්‍යාව නිසා මේ ලෝකයේ සියලුම සත්ව මේක මේ ශරීරය දන්නවා මමය මගේ කියලා හැඟීමකින් එක් කෙරේ ඇඳීමක් තියෙනවා බැඳීමක් තියෙනවා ආශාවක් තිබෙනවා. මේ ඇඳීම් බැඳීම ආශාව තියෙනකොට ඒකෙන් විශාල දුකක් තමයි ලබා දෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මේ ශරීරය නිතරම එක විදිහට පවතින රෝගයක් විඩාවට බඳුන් වෙනවා, කෙස් වෙනවා, ලෙඩ වෙනවා, විරූපී වෙනවා, වෙනස් වෙනස් කරිනවා, බින්දෙනවා වැනි විරූපත වෙනස් ස්වරූප වලටපත් වෙනවා, දරාවටපත් වෙනවා, හැමදාම ගන්න භාවයෙන් පවතින. මේ තත්ත්වයටපත් වන විට අර ශරීරයේ සිටින් අල්ලා සිටින පුද්ගලයාට ඒ තුළින් දුකක් දැනිට කර දෙනවා. සමාහට සමාගය ඇස්වීම හොඳට පිළිලා ඇස්වීම නතර වෙනීම අඩු වෙනකොටම සිතේ දුක. කලුවට තිබෙන කෙස් සුදු වේගන එනකොටම සිතේ දුක. මේ විදිහට මේ ශරීරයේ වෙනස් ස්වරූපයකට පත් වෙනකොට දෙඩ දුකකට පත් වෙන විට, ජරා ජීර්ණ වෙන විට, වෙන කවරාකාරෝ අනුසරකට කඩදරයකට බඳුන් වන විට සිතට විශාල දුකක් පීඩනයක් වෙනවා. මේක මමයේ මගේය කියලා සිතාගෙන සිටින පුද්ගලයන්. මේක බුදු ස්වභාව ධර්මයක් ඒ කියන්නේ හේතුයෙන් හටගත්තු සංස්කාර ධර්මයක් කියලා ඒ අවබෝධය හරියටම ඇති කරගෙන සිටිනවා නම් කියන්නේ මේ ස්වභාව ධර්මයක් වූ මේ පංචෝපස්කන්ධ ධර්මයේ ස්වභාව ධර්මයක් වශයෙන්ම තියෙන්නට හිතාරිනවා සිටින් අල්ලන්න එහෙම කෙනෙකුට කිසිම දුකක් පීඩාවක් ඇති වෙන්නේ රූපයට මොකක් ඇති වුණා කුමක් සිදුවුවා ඒක මේක ස්වභාව ධර්මයක් කියලා හිතනවා. අපේ ඕනෑකමට අනුව පවතින ධර්මයක් නෙවෙයි රූපේ. අපට ඕන විදිහට පවතින ධර්මයක් නෙවෙයි මේ රූපස්කන්ධය. ඒ වගේම අපේ කැමැත්තට අනුකූලව අපට හසුරවන්න පුළුවන් ධර්මයක්වත් නෙවෙයි. අපි මේක මම කියලා ගත්තත්, මගේ කියලා ගත්තත්, මම කියලා මගේ කියලා නොගත්තත් මේකට බැඳී හිටියත් මේකට බැඳී නොහිටියත් මේකට ආශා කරත් මේකට ආශා නොකරත් කොයි ආකාරයෙන් අපේ මනස ක්‍රියාත්මක වුවත් මේ රූපවල රූපමුදේ පාගේ ඔහි ඒකට ඇති වෙන තේ රූප ඇති වීමට තියෙන හේතුන් තියෙනකන් ඇති වී ඇති ඒ රූප හේතුන් නැති වෙනකොට නැති නැති ඉතින් මේක ස්වභාව ධර්මයක් සංස්කාර ධර්මයක් මේක ඇති වෙනකොටම ඇතිවන්නේ අනිකසක් නෙවෙයි සංස්කාර ධර්මයක් සුද්ධ ධම්ම සමුප්පාදා මේ විදිහට කල්පනා කරපු කෙනෙකුට ඒක අවබෝධ කරගත්ත කෙනෙකුට ඇත්ත වශයෙන්ම සිතට විශාල සහනයක් දැනෙනවා. ඒ සහනය සාමාන්‍ය කෙනෙකුට ගන්නට බැරි තරමේ විශාල සහනයක්. මොකද මේ රූපය Taman තුළ අරගෙන ඉන්නවා නම් මේ පංචස්කන්ධ ලෝකේ තරම් බරක් මේ ලෝකේ ඉතහාවක් නැහැ. ඒක මහා විශාල බරක් පුච්චේට වැඩි විශාල බරක් තියෙනවා මේ පංචස්කන්ධය අල්ලාගෙන ඉන්න කෙනාගේ සිත තුළ. මේ බර පැත්තකින් තිබීමේ තිබීමේ නිදහස ඒකෙන් ලැබෙන සහනය ලබන්නට පුළුවන් වෙනවා මේවා ස්වභාව ධර්ම වශයෙන් තේරුම් අරගෙන හේතෙන් හදගත් ඵල ධර්ම වශයෙන් තේරුම් අරගෙන මේවා පොදු සංස්කාර ධර්ම විනා වෙන කිසිවක් නෙවෙයි කියලා හිතාගෙන ඒ වගේම මේවා මම මගේ කියලා අපි ගත්තට ඒ වගේ කිසිම ඒ රූපස්කන්ධය තුළින් කිසිම මම මගේ කියලා ගත්ත කෙනාට කිසිම සැකීමක් කරන්නේ නැති බව තේරුම් අරගෙන සිටින කෙනාට මේවා පොදු සංස්කාර ධර්මයි කියලා සිතින් අයින් කරලා සිටිනවා නම් කිසිම ආකාරයේ සිතට මානසික පීඩාවක් පන්නේ ඕකෝහේ ඇතිලා නැතිලා යාවේ කියලා ඒ සිත එතකොට කයන්නේ. අන්න ඒ විදිහට හිතන්නට පොඩු දෙයක් කෙනාට මානසික වශයෙන් විශාල සහනයක් ලැබෙනවා. සමාගයේ රූපයත් එහෙමයි තමා ඇසුරු කරන දෙමව්පියෝ සහෝදර සහෝදරයෝ ස්වාමි පුරුෂයෝ භාර්යාවෝ දරුවෝ ඕන කෙනෙකුගේ රූපත් මෙහෙම. ඒ වගේම අජීවී වශයෙන් පවත්නා වූ ජීවියක් නැති බාහිර වාහන, ගෙවල් දොරවල් ආදී රූපස්කන්ධ තත්ත්වය මේක. ඒ ඇති ඇති නැති නැති යන ධර්ම විනාශ වෙන ධර්ම වෙනස් වී යන ධර්ම. මේ තත්ත්වය හරියට තේරුම් ගත්ත කෙනාට ඒ මානසික වශයෙන් ඇති වෙන පීඩාවන් අඩු කරගන්නට ඒ සමේ ඒ අවබෝධය හේතු වෙනවා. දැන් වේදනාව අපි ගත්තොත් තියෙනවා. සැප වේදනා, දුක් වේදනා, මඳහත් වේදනා කියන වේදනා තුනටම තියෙන පොදු වචනේ අප වේදනාව කියන්නේ. ඉතින් මේ දුක් වේදනාවක් ඇති වෙනකොට බොහෝ දෙනෙක් ඒක සමාධිය දුක් වේදනාවක් කියලා වෙනවා. මම මේ දුක් විඳිනවා කියලා ලොකු මානසික පීඩාවකටපත් වෙනවා. මේ ලෝකේ සත්‍යෝ මානසික පීඩාව වශයෙන් දුකක් විඳිනවා නම් ඒ සෑම මානසික පීඩාවම අත්දකින්නේ අනිකිසාවක් නිසා නෙවෙයි 100%ක්ම ඒ සෑම දුකක්ම අත්දකින්නේ මෝඩකම නිසා. මොඩකම නැති කෙනෙකුට කිසිම මානසික දුකක් ඇතිවන්නේ නැහැ. ශාරීරික දුක් ඇති වෙනවා. ඒ ශාරීරික වශයෙන් ඇති වෙන දුක උනත් බොහෝ දේ නොදැක්කම නිසා මානසික වශයෙන් මේක මගේ දුක මන්ට මේ දුක් විඳින්න සිදුනා කියලා ඒ සිත අල්ලනවා. සිතින් අල්ලලා දුක් දෙකක් විඳිනවා මානසික සහ කායික වශයෙන් වෙයි. අර කායික දුකට මානසික දුක මුත් ඇති කරගන්නවා. ඊට අමතරව මානසික වශයෙන් විශාල පීඩනයක් දුකක් ඇති කරගන්නවා. කායික දුක් නොවන වෙනත් දේවල් උත්තරගෙන කිසිම ආකාරයෙන් කිසිම විදිහකටවත් නොබ අල්ලා නොබතේට ධර්ම පවාසයෙන් අල්ලාගෙන සිතන සිතෙන් දුක් පිළිගන්න. මේක හේතුන් නිසා හටගත් ධර්මයක් මමයි මගේ කියලා ගන්නේ නැති පුද්ගලයන්ට මේ තත්ත්වය තුනයි. වේදනාවක් ඇතිවන්නට හේතු තියෙනවා. ඒක බොහෝ විට බුදුරජාණන් වහන්සේ පස්සපච්චා වේදනා කියලා කියන්නේ. යම් කිසි දෙයක් ස්පර්ශ වීම නිසා තමයි වේදනාවක් දැනෙතවන්නේ. මේ ස්පර්ශ වීමට අමතර ස්නායු පද්ධතිය ක්‍රියාවලිය, නිසිපද්ධති සිදුවීම ආදී වෙනස් හේතුත් තියෙනවා. මේ හේතුන් නිසා අපි කැමති වුණත් අකමැති වුණත් අපිට සබා ගන්නට ඕනකම තිබුණත් අපිට නැති කර ගන්නට ඕන තිබුණ ඕනකම තිබුණත් ඒ කිසිම තැකීමක් නැතුව වේදනාවක් තියෙනවා හේතුන් තමයි උදාහරණයට දුක් වේදනාවක් කියන්නේ අපි කොතෙක් අකමැති වුණා දුක් වේදනාව ඇති වෙන හේතුවක් ආවට පස්සේ දුක් වේදනාව ඇති වෙනවා. ඒකට අපි ගැටෙනවා නම් තරහෙන් කිපෙනවා නම් ඒක අපේ තියෙන නොදැක්කම. ඒකේ මානසික වශයෙන් මේක අල්ලගෙන අනේ මගේ දුක කියලා තව තවත් මානසික වශයෙන් දුක වැඩි කරගන්නවා නම් ඒකත් අපේ තියෙන අවිද්‍යාව. ඊට අමතරව මේ දුක් වේදනා ස්වභාව ධර්මයක් කියන්නේ නැතුව මේක මගේ වේදනාව කියනවා නම් ඒකත් අවිද්‍යාව. මේක හේතුන් නිසා හටගත් ස්වභාව ධර්මයක්. ඒ හේතුන් නැති වෙන්නේ නැති කියලා කල්පනා කරන පුද්ගලයාට අර මානසික දුක නැති කර ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. කායික වශයෙන් ඇති වෙන විශාල දුක් අර මානසික වශයෙන් ඇති වෙන දුක් සමග එක්කෙන එක නතර කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා මේ ආකාරයෙන් එක් පරිදි සිටීම තුළින් මම බොහෝ දෙනෙක් සුඛ වේදනාවට සැප වේදනාවට ආශ්‍රය කරන ඒ සමා තමයි සෑම දෙයක්ම කරන්නේ සෑම කටයුත්තක්ම ඉගෙන ගන්න, රැකී රසා ගන්න, ව්‍යාපාර කරන හැම දෙයක්ම සුඛ වේදනාව සොයසෑම සඳහා කරන ලබන උත්සාහයන් මේ සුඛ වේදනාව පව ඇත්ත වශයෙන්ම සැපක් කියලා හිතන විට ඒකාන්ත වශයෙන්ම දුකක් ඒක සමාගය කියලා හිතන විට සමාගය ධර්මයක් නෙවෙයි. සුඛ වේදනාවක් ඇතිවීමට හේතුවක් ආවොත් විතරයි සුඛ වේදනාව වෙන්නේ. ඒකත් හේතු නැති කියම නැති යනවා. කවදාවත් ඒක තියාගන්න පුළුවන් ධර්මයන්නේ. මේක හේතුන්ගෙන් හටගත් ඵල ධර්මයක් ස්වභාවික වූ සංස්කාර ධර්මයක් කිය. වේදනාවක් ඇති වෙනකොටම සුද්ධ ධම්ම සමුප්පාදන් හුද සංස්කාර ධර්මයක් නෙමෙයි ඇතිවන්නේ කියන හැඟීම තියෙන කෙනාට ඒ අවබෝධය පැහැදිලිව අත්කරගත් සම්පත් කරගත් කෙනාට අවර වේදනාවක් ඇති වුණත් ඒක හිතට බලපාන ධර්මයක් වන්නේ නැහැ. මේ தත්ය හරියට තේරුම් ගත්තොත් එහෙම මෙලෙසින් මානසික වශයෙන් විශාල සහනයක් සිතට අත්දකින්නට පුළුවන් දැක්කම ලැබෙනවා. ඒක විශාල සහනයක්. සාමාන්‍ය වාගේ වේදනාව අල්ලගෙන බඳගන්න. මේක ස්වභාව ධර්මයක් කියලා තේරුම් ගන්නවා ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයට බාර කරනවා. මම වේදනාව කියලා විඳිනවා කියලා හිතුවත් මගේ වේදනාව කියලා හිතුවත් මේවා මම නෙවෙයි මගේ නෙවෙයි කියලා හිතුවත් වේදනාව වේදනාව පාඩුවේ තියෙන තියෙන නැති කියන ධර්මතාව. මේ ස්වභාව ධර්මයේ තේරුම් ගන්න. මේක තමයි ස්වභාව ධර්මය. මේක තමයි සංස්කාර ධර්මයන්ගේ ස්වરૂපය කියලා වටහා ගන්න. එතකොට ඒ සම්බන්ධ ඇතිවෙන ගැටලු ප්‍රශ්න निराකරණය කරගන්න පිටතට ලැබෙන ගැටලු ප්‍රශ්න බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට විඥාන සංඥා සංකාරක වෙන කොට සංඥා හඳුනා ගැනීම සංස්කාර සිතේ විඥාන දැනීම. මේ සියල්ලම හේතුන් නිසා හටගන්න. මේ විඤ්ඤා නාමස්කන්ධය කියලා අපි මේකට එක වචනයක් කියුවොත් එහෙම මේ නාමස්කන්ධයටම තමයි වේදනාස්කන්ධයත් ආයතනය අපි කලින් කතා කරන නිසා සෝත ස්කන්ධ තුනටම නාමස්කන්ධය කියලා කතා කළොත් ඒ කියන්නේ වේදනාව හැව සංඥාවට සංස්කාරවලට විඤ්ඤාණයට කියන කොටස් තුනටම නාමස්කන්ධය කියලා අපි කතා කළොත් මේ නාමස්කන්ධය සමාන වේ සමාගයේ ධර්මයන් නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් නෑ. නමුත් බොහෝ සත්‍යයන් මේවා මේකන තමයි වැරදි ආකාරයෙන් මේ සංස්කාර ස්කන්ධය තමයි වැරදි ආකාරයෙන් මම කියලා මගේ කියලා ගන්න. ඒ මාර්ගෙන් තමයි බොහෝ දෙනෙක් පැටලෙන්නේ. මම කියලා මගේ කියලා ගන්නවනම් ඒකත් සිත තුළ තියෙන සංස්කල්පනාව සංස්කාර ධර්මයක්. මේවා ඇතිවෙන්නේ හේතුන් තියෙනවා. හේතුන් තියෙන නිසා ඒවා ඇති වෙනවා අපි කැමති වුණත් නැති වුණත්. දැන් උදාහරණයක් වශයෙන් අපි රූප දකිනවා නම් ඒ රූප දකින විට සිතක් පහළන සිත දකින ඇහැ තියෙන්න ඕන රූප තියෙන්න ඕන ආලෝකය තියෙන්න ඕනේ ඇහැට මේක තියෙන මේ ස්නායු පද්ධතියේ ස්නායු නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න ඕන මනස නිසි පරිදි ඒ අවධියෙන් තියෙන්න ඕන මේ ආදී විවිධ හේතු තියෙනවා ඒ හේතු නිසා තමයි කැමති උනත් නැති උනත් ඒ සෝතේ සමාගය ඇහැට වෙනකොට ඒක පිළිබඳ දැනීමක් ඇති වෙනවා කන ශබ්දයක් ඇවිල්ලා වැදුනාට පස්සෙ තමන් කැමති වුණත් අකමැති වුණත් මේ ශබ්දයේ ඇසීමේ ශබ්දය තමන්ට තේරුම් ගැනීම නැත්නම් ඇසීමේ දැනීමක් පහළ වෙනවා සිතක් පහළ වෙනවා මේක මේ සමන්ත අයත් ධර්මයක් නෙවෙයි සමාගයේ ධර්මයක් නෙවෙයි සත්‍යයක් වශයෙන් ගන්නට දෙයක් නෙවෙයි කන තියෙනවා ශබ්දේ තියෙනවා ශබ්ද තනංග ඇවිල්ලා වදිනවා මම මේ මේ මානසික ක්‍රියාකාරී ස්වરૂපයක් පවතිනවා ඒ වගේම කන හා සම්බන්ධ ස්නායු පද්ධතියෙන් නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා මේ ආදී කර්ම නිසා ඒකේ හේතු නිසා හටගත් ඵල ධර්මයක් තමයි මේ සත්‍ය අහනවා කියන සිත මේ විදිහටම තමයි නාසයට දැනෙන ගඳසොඳ දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශනා මනසට දැනෙන අරමුණු මේවා පිළිබඳ සිතිවිලි පහළ වෙනකොට මේ මේ හේතු නිසා පහළ ගන්නු ලබන ඵලධර්ම විනා මේවා මම කියලා මගේ ආත්මය කියලා සත්‍යය කියලා ගන්නට කිසිසේ සුදු ධර්ම නෙවෙයි ඒවා එහෙම නෙවෙයි ඉතින් මේ මිනිස්සු මේ ලෝක සත්‍ය අනුකින බොහෝ දෙනා මේවා වැරදි විදිහට ග්‍රහණය කරන නොදක්කම නිසා ඒකෙන් විශාල දුකකට මානසික පීඩනයකට පත් වෙනවා. සංසාරයේ දෙක් දැස්ස ගන්නවා. මේක නිසා මේ පස්සේ තේරුම් ගත්තොත් මේවා හුදු සංස්කාර ධර්මයි කියලා. ඒ මේ මේ පොණේම හට ගන්නකොටම තේරෙනවා නම් මේ හට ගන්න යන කිසාරේ සංස්කාර ධර්ම කියලා ඒක විශාල හිතට සහනයක් ගෙන දෙන කරුණක්. දැන් තමයි ඉගෙනගත් යම් තාත් දේවල් කියනවනේ ඒ ඔක්කොම හිත තුළ තියෙන සංස්කාර ධර්ම තමයි සමාජීය ධර්මයක් නෙවෙයි. තමා අවබෝධ කරගත් දෙයක් කියන්නේ ඔක්කොම හිත තුළ තියෙන සංස්කාර ධර්ම, සිතිවිලි ධර්ම. තමා අදහන දෙයක් තියෙනවා තමාගේ දැනීමක් තියෙනවා තමාගේ අවබෝධයක් තියෙනවා මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයට අදන්නවා ඒ වගේම සත්‍ය කරුණක් ඒවා ඒක සංස්කාර ධර්ම අසත්‍ය කරුණක් පිළිබඳ දැනීමක් ඇති ඒවා ඒක සංස්කාර ධර්ම. ඉතින් තමාගේ සිත තුළ මේවා ඇතිවන්නේ තමා කවර දෙයක් විශ්වාස කරනවා නම් ඒ විශ්වාසය තව සංස්කාර ධර්මයක්. කවර ධර්මයක් හෝ අදහනවා නම් ඒ ඇදහිම පව සංස්කාර ධර්මයක්. වෙන දෙයක් අපි හිතමු බුදුහාමුදුරුවෝ කියනවා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් ඒකක් සමාගයේ සිත තුළ පහළ වෙන සිතුවිලි ධර්ම රාශියක් විතරයි. අපි මේ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියලා උපාදාන කරගෙන කටයුතු කරනවා නම් සද්ද බල මෝඩ ශ්‍රද්ධාවක් නෙමෙයි ඒක අවිද්‍යාව. අපි බුදුහමඳුර ගැන සිහිපත් කරනකොට බුදුහමඳුරන්ගේ නැත්නම් ගුණ ගැන සිහි කරනකොට අපේ සිත තුළ සංඥා සංකාර සිතිවිලි ටිකක් බලන්නේ නැච්චරයි. අපරාම කල්පනා කරනවා නම් බුදුහමඳුර කියන්නේ අපගේ සිත තුළ තියෙන සංස්කාර ස්කන්ධයන් වලට දෙයක් නෙවෙයි. එතකොට අපගේ ධර්මය ගැන කතා කරමු අපි දුම් පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා සඳහන් විදර්ශනා ඥාන ඔය වගේ විවිධ ගැඹීර වශයෙන් සලකන ධර්ම තියෙනවා නැත්නම් අභිධර්මයේ මේවා ගැන අපි හිතනවා මේක මහා ධර්මස්කන්ධය ධර්මස්කන්ධය කියලා අපි උතුම් ධර්මස්කන්ධය නව ලෝකෝත්තර ධර්මස්කන්ධය ඊරිසිදු ධර්මයේ ආදි වශයෙන් අපි මේවා ග්‍රහණය කරනවා මොනවද මේ මොකක්වත් නෙවෙයි සිත තුළ ඇති වෙන සිතිවිලි ධර්ම විතරයි අපි හිතමු පටිච්චසම්පාද ගැන අවබෝධයක් ඇති කරගන්න. ඒක සිත තුළ තියෙන සිතේ ධර්මයක් විතරයි. වෙන කොහෙවත් නෙවෙයි ධර්මය කියන්නේ තමාගේ සිත තුළ පවස්නා වූ සංස්කාරස්කන්ධයක්. මේක තේරුම් ගත්ත කෙනෙකුට මේ සංස්කාරස්කන්ධයේ ස්වરૂපයට එන මේව නැති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඉතින් මොකද්ද මේ අල්ලන්න තියෙන්නේ? අද තියෙන සංස්කාරය තව මේ මොහොතේ තියෙන සංස්කාර ධර්ම තව මොහොතකින් නැති වෙනවා. එහෙමනම් මේවා ගැන අල්ලන්න කිසිම දෙයක් නැහැ. ඒවා හිතතොල පවත්නා සිටින ධර්ම. අපි හරි නිවැරදි සත්‍ය සිටිනලක් හිතුවත් ඒවා සංස්කාර. වැරදි මිත්‍යා සිටිනලක් හිතුවත් ඒවා සංස්කාර. දැන් කවර දෙයක් ඇති වුණා සිටතොල ඒවා සංස්කාර විනා අන්තිසාවක් නෙවෙයි බුදු සංස්කාර ධර්මමයි. මේ தත්ත්වය හරියට තේරුම් ගත්ත කෙනාට සමාකෙන්නේ මාන්නයක් ඇතිවන්නේ නැහැ. මොකද හේතුව මම මෙහෙම විභාග පාස් කරලා තියෙනවා. මම මේ මූර්තියක ඉදිරි කෙනෙක්. මම මේ මේ තත්ත්වයේ කෙනෙක්. මට මේ මේ දේවල් තියෙනවා. ආදි වශයෙන් සිතන්නේ ඒ ඔක්කොම සංස්කාර ස්කන්ධයට ආයතන. ඒ සිතිවිලි පවා. එතකොට ඉගෙනගත් දේවල් පවා සංස්කාර සමේ මෙන්න මෙන්න මෙන්න මොකක්වත් මෙතන නැහැ. හේතුන් නිසා හටගත් ඵල ධර්මයන් මේ තියෙන්නේ කියලා හිතන්නට පුළුවන් නම් ඔතන කිසිම ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. විශේෂයෙන්ම සිත ඇති වෙන හේතුව විශේෂයෙන් මේ ආය දොස්තර මහතුරුවා සම්බන්ධයෙන් නිසා එයා දන්නවා. දැන් සීනටි කරන්නට ඉන්ජෙක්ෂන් එකක් එහෙම ගහවත් එහෙම කෙලින්ම ඒකේ සිත ක්‍රියාත්මක කිරීමට හේතු වෙන මොළයේ තියෙන ශෛල අක්‍රිය කරනවා ඒතුලින්. ඒ බිහිතේ ශක්තිය තිබෙන තාක්කල් නැවත සිහිය නැහැ කතා කරන්න බෑ සිතන්නත් බෑ. නැත්නම් කෝමා වැනි තත්යකට පත්වනත් එහෙම මේ පුද්ගලයාට සිතන්නට බෑ. ඒකම පැහැදිලිව තේරුම් වෙනව නේද අපි මේ අපේ සිත මගේ සිත කියලා කියවට මේ මොළය කියන රූප කොටසේ එල්දීගෙන පවත්නා වූ නාම ධර්මයක් කර ඒ ඒ දෙන්න මෙන්න මොකක්වත් නැහැ කියලා. ඒ මොළයේ තියෙන නාම කොටස නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපිට ඕනකම තිබුණත් හිතන්නට බෑ. අපිට ඕනකම තිබුණත් ඒ මේ සිතන්නට අත්සාහ කරන සිතන්නට බෑ. හේතුව මොකද? අර මොලේ තියෙන සෛරයන්ගේ ක්‍රියාකාරීත්වය, ස්නායු පද්ධතියගේ ක්‍රියාකාරීත්වය ආදී නිසිපදි සිදු නොවීම නිසා. ඒක නිසා හටගන්න ඵල ධර්මයක්. මේක නොදැක්කම නිසා මිනිසුන්ගේ මමයේ මගේය මගේ සිතිවිලි කියලා හිතනවා. ඒ මමයේ මගේ කියන සිතිවිල්ලක් තියෙනවා. ඒකත් අර මොලේ සෛල තුළ ක්‍රියාත්මක වීම නිසා සිදුවන සිතිවිලි මාත්‍රයක් පමණයි. ඒක සංස්කාර ස්කන්ධය. එහෙනම් මේක හරියට දකිනවා නම් මෙතන මොනවද ගන්නද තියෙන්නේ? දැන් අපි හිතමු කෙනෙක් ධ්‍යානයකට සමාදයක් ඒක මොකද ඒකත් සිතේක සිත තුළ තියෙන සංස්කාර ධර්ම අපි හිතමු කෙනෙක් ඵල සමාද සමාදන්නේ නිවන් සුවයක් දකිනකොට ඒක මොකද ඒකත් සිතේ අර සිතේ තියෙන යම් කිසි ඉතාම සියුම් තත්වයකට පත් වූ අවස්ථාවක් මේක නිවන අවබෝධ අරමුණු වෙන පාත්න අවස්ථාවක් ඒකත් සිත සංස්කාර ධර්මයක් මේක මොලේ ශරීර ක්‍රියාත්මක වන්නේ නැත්නම් එහෙම කාටවත් පළයකට සමාදින්නට බෑ ධ්‍යානයකට සමාදින්නට බෑ දැන් ඔය සමහර අය දැන් ඊයේ පෙරේදා ළඟදී ඉන්න අපවත් කෙනු අනෝමල අර පල්ලකට හිටපු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මොහොන් භාවනා උසස් කෙනෙක් කියලා කියන්නේ අපිට බොහෝ දෙනෙක් ඇවිල්ලා කියනවා. අනේ මේ උසස් කෙනෙක් නම් මේ කොහොමයක් අපවාගේ සිහි නැතිලා නැරෙයිද? ඒ නොවනවාද කියන්නේ බොහොම ફોකස් එකෙන් සැකයකින් විතර අහනවා. මේක මම කියවා මේ මොලේ ක්‍රියාකාරීත්වය රහස් තුනක් ඒ විදිහටයි සිදුවන්නේ බුදු වුණත් ඒ විදිහටයි සිදුවන්නේ ගියේ කුණත් අවිද්‍යාවකුණත් මොලේ ක්‍රියාකාරීත්වය රූප කොටස ක්‍රියාකාරීත්වයමයි සිදුවන්නේ ඒ මොලේ ක්‍රියාකාරීත්වය නිසායි සිදුවන්නේ නැත්නම් කොමාවෙන් සත්‍යයටපත් වෙන අර තමා දැන් අවබෝධ කරගත් ධර්මය හා බලපාන කරුණක් නෙවෙයි මේක හේතු නිසා හටගන්නා පරි ධර්මයක් හේතු නැතිවට ඒ පරිදි නැති වෙනවා මේ தත්ත්වය හරියට තේරුම් ගත්තා නම් න්‍යායට කිසිම සැකයක් පහළවන්නේ නැහැ මම මෙතන ඇවිල්ලා මේ ප්‍රශ්න හඳුනාගන්නේ නැහැ හාමුදුරුවෝ සත්න කොහොමද මේ පැත්තට පත් වෙන ආදී වශයෙන් මෙන්න අහම් ගොඩනේ කියලා මම කතා කරලා ඇහුවා. ඉතින් මේ පැත්තේ හරියට තේරුම් ගත යුතු වන්නේ අපේ සිතුවිලි කිසිසේත්ම මම නෙවෙයි. කිසිම ඒ අපේ සිතේ කිසිසේත්ම මගේ ධර්ම නෙවෙයි. ඒවා හුදු හේතුන් නිසා හටගත් ඵල ධර්ම පමණයි. අපේ සිතක් පහළ වන නම් කිසිවක් නෙවෙයි ඒවා සංස්කාර ධර්මයන්ගේ ඇතිවීමක් පමණයි. මේ හිත කියන එකට අපි විඥානය, සංඥාව, සංකාරය කියන කොටස් තුනම ගත්තේ. එතකොට මේ ඇතිවන්නේ මොනවද? සුද්ධ ධම්ම සමුප්පාදං සංස්කාර ධම්ම සමුප්පා සමෝහයකුයි මේ ඇතිවන්නේ. සුද්ධ සංඛාර සංතතිය පැවතගෙන යන ජීවත් වෙනවා පවතිනවා කියන්නේ මොකද්ද? මේකත් මේ සංස්කාර ධර්මයන්ගේ දලා යාම. හරියට උදාහරණයක් කිව්වොත් ගඟක් වගේ. අපි ගඟක් කිව්වොත් එහෙම ගඟේ ඌරු දෙකට ගඟ කියන්නේ. ගඟේ පතුලට අපි ගඟ කියන්නේ. දලාගෙන යන වතුර ප්‍රවාහයට ඒ ජල ප්‍රවාහයට තමයි අපි ගඟ කියලා සංඥාවක් දාගන්නේ. දැන් තියෙන මේක මොහොතක තියෙන ගඟේ වතුර ප්‍රමාණය ඊළඟ මොහොත වෙනකොට නේද ඒක පහළ පහට ගහගෙන ගහන්න ගිහිල්ලා. වේගයෙන් වේගයෙන් ගලාගෙන ගලාගෙන පහළ පහට යනවා. නමුත් අපිට ඒක දන්නේ උදාහරණයක් වශයෙන් කියනවා එකට කියන දෙයක් වශයෙන් කියනවා අර එකක් පහකට යනකොට එක වතර කොටසක් පහකට යනවා තව වතර කොටසක් හේලින් එන නිසා එකක් වශයෙන් කියනවා වේගවත් ක්‍රියාවලිය නිසා ඉතින් දර කියන්නේ අන්තිසත්නේ අර වතුර දලත් ප්‍රවාහය දිගින් දිගට බලාගෙන බලාගෙන යන්නේ ඒකේ ගඟේ ප්‍රවත්ම කියන්නේ ඒකයි ඒ වගේම තමයි අපි මගේ පැවැත්මේ මගේ අම්මගේ පැවැත්මේ සංස්කෘතිය භාගය දරුවා හරි සත්‍යයක් හරි දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි මාරයෙක් හරි අමනුෂ්‍යෙක් හරි කවර සත්‍යෙක් ලෝකේ ගත්ත කවර ජීවත්වයක් ගත්ත පැවැත්ම කියන්නේ සුද්ධ සංස්කාර සංකතේ සංස්කාර ධර්මයන් සමූහයක ගේ පැවැත්මයි දැන් අපේ කය අපේ කොයි ආකාරයෙන් හිතුවත් කයේ පාඩියෝ මේ ඇටි ඇටි නැති නැති යනවා අපි කොහොම හිතුවත් ඒකේ ගණන් ගන්නේ අපේ සිත විදෙත් සිතට ඒ සිත ඇති වෙන වේදනාවලොත් ඒ සියලුම නාම ධර්ම ඔහේ හේතුන් නිසා ඇති ඇති ඇති ඇති නැති නැති යන මේ දක්වා ජීවිතේ පුරා සිදුවන එකයි. ඉදිරියට සිදුවන්නේ මන මොහොත දක්වා මේකයි. මේ සුද්ධ ධම්ම සමුප්පාද සුද්ධ සංඛාර සම්පදීන් පැවතගෙන පැවතගෙන යන පොදු සංස්කාර ධර්ම රාශිය. මේක නොදක්කම නිසා තමයි මේ මම සිටිනවා කියලා බලන්නේ. මගේ කියලා ගන්න මේ අනුදස්සම නිසා තමයි මේ තණ්හාවෙන් බැඳෙන්න උපාදාන කරන්නේ. ඉතින් ඒක පිළිබඳ අවබෝධයක් නැති වුනහම ඒකට කියන්නේ අපි අවිද්‍යාව කියලා. මේ අවිද්‍යාව කියන තාක්කල් මේ ලෝක සත්‍යෝ මේ වැරදි ආකාරයෙන් මේවා ගන්නවා හුදු ස්වභාව ධර්මයක් වූ මේ ධර්ම සමූහයන් මම මගේ වශයෙන් ආත්මීය වශයෙන් ආත්ම වශයෙන් අරගෙන කටයුතු කරනවා ග්‍රහණය කරනවා පාදාන කරනවා මේ තත්ත්වය නිසා තමයි දිගින් දිගට සංසාරයෙන් සංසාරයට ගමන් කරන්නේ මේක හරියට තේරුම් ගත්තොත් එහෙම සමාජ කවුරුත් දැන්න තමන්ගේ හිතට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද සිත තුළ ඒ සබ්දය ආවා, කණේ වැදුණා, දැනීමක් ඇති වුණා, සංස්කාර ධර්මයක් ඇති වුණා කියලා කියනවා. කිසිම තමන් විචනය කරලා සමාජ හොඳක් කිව්වා, සමාජ නරකක් කිව්වා. ඔක්කොම ඒ අනුන්ගේ වචන, අනුන්ගේ ශබ්ද, එතෙන් තමන්ගේ කණේ ඇවිල්ලා වදිනවා. ඒක පිළිබඳ දැනීමක් ඇති වෙන දැනීම නැති වෙනවා. ඒක එච්චරයි. ඔක අල්ලන්න දෙයක් නෙමෙයි. අපි බොහෝ විට පරිමේෂයෙන් තරහ අරගෙන කටයුතු කරනවා. මේ සිතේ තියෙන නොදස්සන නිසා සිත විසින්න තරහසිත ගියාට පස්සේ සිතට විශාල දුකක් ඇති වෙනවා. ඒ තරහ ගිය ගමන් සිතට දුකක්, කායකට දුකක් පවු ඇති වෙනවා. අපසල විතරක ඇති වෙනවා. ඒක නිසා අනාලිකේ දුක් ඇති වෙනවා. මේ මොකක්වත් දැන නැතිකම නිසා සිතින්ම තරහසිත ඇති කරගන්නවා. සිතින්ම තරවසටම සිතින්ම සිත්තිනවා. මේක සිතේ තියෙන මෝඩකම තමයි ඒ සිතේ තියෙන අවිද්‍යාව වෙන දෙයක් නෙවෙයි. මේ වගේම තමයි මේ හුදු සියලුම සංස්කාර ගන්න. සිතින් මේ ගන්න ඒකෙන්ම සිතින්ම දුක් වෙනවා. නැවත නැවත සිතම උපද උපද සංසාර ගමනේ නැවත නැවත යෙදෙමින් ඒ ශාල සංසාර දුකක් වෙනවා. මේ අවිද්‍යාව සිත තුන තියෙන ධර්මයක්. ඔරුවක් කියන පොතපතක තියෙන ධර්මයක් නෙවෙයි. අපගේ සිතවල අපේ නොදැක්කම නිසා සිතේ තුළ ඇති වී තියෙන ධර්මයක්. මේක හරියට තේරුම් ගන්නකොට අර අවිද්‍යාවට හිතින්නට බෑ. සම්පූර්ණයෙන්ම 100%ක්ම තේරුම් ගත්තොත් නම් අවිද්‍යාවට කොහෙද බීජෙන්නේ නැහැ කියලා මාන්නේ. ඉතින් මේ සිත තුළ විවිධ දේවල් ගොඩ ගහන ගොඩ ගහන ගොඩ ගහන ආශ්‍රයසට දේවල් ගොඩ ගහන සිටින්. මේ ඔක්කොම බදාන උපාදාන කරගෙන කටයුතු මේ ධර්ම සංසාරයේ සංසාරයට ගමන් කරන්නේ. ඉතින් මේ ඔක්කොම කුද සංස්කාර ධර්ම විනාශය පිළිද ධර්ම විනා වෙන කිසිවක් මේ කියන අවබෝධය ඇති කරගත්තු කෙනාට මේ වට මොන දෙයක් සිදු වෙන ප්‍රශ්නයක් නෑ. මේක හරියට තේරුම් නොගත්තු කෙනා තමයි විවිධාකාර ආකාරයෙන් උපාදාන කරගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ සංස්කාර ධර්ම සමූහයේ පැවැත්ම තමයි මිනිහෙකුගේ පැවැත්ම කියන්නේ ගැණියෙකුගේ පැවැත්ම කියන්නේ. දෙවියෙක් ඉන්නවා, ධර්මයක් ඉන්නවා, මායෙක් ඉන්නවා කියන්නේ සත්‍යයක් ඉන්නවා, මිනිස්සෙක් ඉන්නවා කියන්නේ මොන කිසාවක් නෙවෙයි. මේ කියන සංස්කාර ධර්මයන්ගේ අසන්න දේශ පවතගෙන පැවතගෙන යන ස්වરૂපේ ඇතිවෙමින් නැතිවෙමින් යන ස්වરૂපේ හරියටකට ගංගා ගලනවා වගේ. මේ தත්ත්වය හරියට තේරුම් ගත්තාම මෙතන තියෙන යම් කිසාවක් මේ සංස්කාර ධර්ම සමූහයකගේ පැවැත්මයි කියලා තේරුම් ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. නැති වෙනවා යමක්. සුද්ධ ධම්ම සමුප්පාදං සුද්ධ සංඛාර සංතතින් කියලා ඊළඟට කියන සංඛාර අවිභවිස්සන්ති නැති වෙන්නේ මොනවද? නැති වෙන්නේ සංස්කාර ධර්මයන්. මේක මගේ දෙයක් නැති වෙනව නෙවෙයි. මම නැති වෙනව නෙවෙයි. බුද්ධ සංස්කාර ධර්මයි නැතිවන්නේ. ඒක හොඳට තේරුම් ගත්තා නම් තේරුම් ගියා නම් මොන දෙයක් නැති වුණත් කවර දෙයක් මැරුණත් කවර අවස්ථාවක මුහුණ පෑවත් කිසිම හිතක ගැටීමක් පැටීමක් මොකක් හරි දුකක් මොකුත් නෑ. මේ தත්ත්වය නොදත් මොඩකම අවිද්‍යාව චිතතල ක්‍රියාත්මක වෙන තාක් කල්ම ඒවා අල්ලාගෙන ඉතින් විශාල දුක් වෙනවා. කොහේතනම් උසස් විභාග පාස් කරලා තියෙනවා PhD වැනි උසස් අධ්‍යාපනය ලැබලා ඉතින් විද්‍යාඥයෙක් වෙන තත්යකට පත් වෙලා හිටියත් මේ කරුණ ගැන මම හරි අවබෝධයක් නැත්නම් එතන අවිද්‍යාවයි තිබෙන්නේ. අර බාහිර විශ්යන් පිළිබඳ තියෙන දැනුම ප්‍රඥාවෙන් කරන දෙයක් තමයි. ඒ ප්‍රඥාව නෙවෙයි මෙතන මේ අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව මේ මෙතන තියෙන අවිද්‍යාව තියෙන තාක්කල් අර ප්‍රශ්නාව නැහැ. අනිත් ප්‍රශ්න ඔබට තියෙන වැඩකුත් නෑ. මේක මම මෙන්න කල්පනා කරන්නේ. එතකොට මේ අවිද්‍යාව මෙන්න තියෙන නිසාම අපේ ගමන මේ සැප වේදනාව පිට නැතිනම් ඒ සැප වේදනා සමාගයේ දෙන්නේ හේතුන් හටගත් සංස්කාර ධර්මය. ඒක ඇති වෙනවා නෙතු මෙච්චර සමාන තුන. සමාජයේ ශරීරයේ කෙතුණයි කියනකොට දැන් මොකද මේ සමාන්ගේ නෙවෙයි කෙතුනේ සෝදු සංස්කාර ධර්ම. හැම වෙලාවෙම පවතිනවා නම් කෙත් වෙන්නේ නැහැ. ඉතින් අනිත්‍යද කියහම මම කෙක් වෙනවා කියලා දුක් වෙනවා නම් ඒක මෝඩකම. ඒක සංස්කාර ධර්මයක්. එහෙම මම කෙක් වෙනවා කියලා දුක් වෙනවා නම් ඒක අස්විත තුළ පවර්ණා සිටි ඉඳන්. ඒකෙන් තවත් කෙක් වෙන මිනිස්සක් ඒක පිළියමක් වන්නේ. ඉතින් මේ මෝඩකම සිට තුළ පවතින. මේ විදිහට. ඉතින් තමන් වාසයට යනකොට දුක් වෙනවා නම් ඒකත් මෝඩකමයි. තමන්ට දෙඩ වෙලා ඔත්පල වෙලා නැත්නම් එකම ඇඳේ ඉන්නවා කියමු මේ ගැන හිත හිතා යම් කෙනෙක් මානසික වශයෙන් පීඩනයකටපත් වෙනවා නම් දුකකටපත් වෙනවා ඒක අතිවිශාල මෝඩකමක්. මොකද මේක ස්වභාව ධර්මයක්. කොයි ආකාරයෙන් මම මේ ගැන අල්ලාගෙන හිටියත් කොයි ආකාරයෙන් මම මේ ගැන සිතුවත් මේ தත්ත්වය මෙහෙම හේතු නිසා ඔය ඇති තියෙන ඵල. අපි ඒවා හිතුවයි කියලා අනේ දුක්ුණයි කියලා මේ උපාදාන කළයි කියලා ඒවා නැතිවන්නේ ඒ தත්ත්වයන් එහෙම පවතින. ඉතින් මේ සුදු ස්වභාව ධර්ම රාශියෙන් ඉතින් ඇතිවන්නේ ස්වභාව ධර්මයන් පවතින්නේ ස්වභාව ධර්මයන් නැතිවෙන්නේ ස්වභාව ධර්මයන්. නැත්නම් සංස්කාර ධර්මයන්. ඉතින් මේවා නැති වෙනකොට සත්‍යකා පරිදේවනා මේ කියන්නේ හරි අවබෝධයක් තියෙන කෙනෙකුට ශෝකයක් ඇතිවන්නේ නැහැ, පරිදේවයක් ඇතිවන්නේ නැහැ, දුකක් දුම්නසක් නොසුතුට කමනාපයක් වෙන දෙයක් ඇතිවන්නේ නැහැ. එවැනි දෙයක් ඇති වෙනවා නම් ඒකත් දකිනවා මේක සංස්කාර ධර්මයක් කියලා. එතකොට මොනවද අන්තිමේදී ඉතුරුන්නේ? කිසිවක් නැහැ. මේ සත්‍ය හරියටම අවබෝධ කරගත්තොත් එහෙම මේ හුදු ස්වභාවික ධර්ම සමූහය අපි මම මගේ කියලා හිතාගෙන කටයුතු කරාට මම නෙවෙයි මගේ නෙවෙයි කියලා ස්වභාව ධර්මයේ හරියටම බාහිර කරලා අයින් කරන්නට පුළුවන් වුණොත් හිත නිදහස් වෙනවා. මේ සිතින් අල්ලාගෙන බදාන්නේ සිතේ ඒ නිසා මේක සිතට විශාල බරක් දුකක් මොඩකමට සිත දාන්න ඒක බරක් කියලා සිතේ තියෙන අවිද්‍යාව මොඩකම නිසා ඒක දුකක් කියලා දන්නේ නැහැ ඒ වගේම මේක තුලින් නැවත නැවත ඉපදිනවා නැවත නැවත දුක් ලබා දෙනවා කියලා දුක් සමුදය මේක ක්‍රියාත්මක වෙනවා කියලා සිත දන්නේ නැහැ මේ සිත තුලම මේ අවිද්‍යාව තියෙනවා දුක දන්නේ නැති අවිද්‍යාව දුක් ඥාන දුක් සමුදය දන්නේ නැති ඥාන දුක් සමුදය ඥාන මේ අවිඥාව අඥානේවත් අවිද්‍යාව සිත තුළම ක්‍රියාත්මක වෙනවා. එතන අපේ සිත තුළමයි මේ ධර්මයේ තියෙන්නේ ඒක නිසා අපිමයි මේක සිතින් අයින් කරගත යුතු වන්නේ. මේක හරියට තේරුම් ගත්තොත් මේ බාහිර සංස්කාර ධර්ම ඔක්කොම පැත්තකට දාන්න පුළුවන් සිතින්. මේවා එකක්වත් මම හෝ මගේ කියලා ගන්න දෙයක් නෙවෙයි. උදු හේතුන්ගෙන් හට ගන්නවා හේතුන් නිසා පවතිනවා හේතුන් නිසා නැති වෙනවා හේතුන් නැති වෙනවා නැති වෙනවා. මේ වගේ ස්වરૂපේ මේකයි කියලා පැත්තකට කොරොත් එහෙම හිතට විශාල සානයක් ලැබෙනවා. 100% මේක අයින් කරොත් ඒ සිතට කියනවා විමුක්ත අවශ්‍ය තත්ත්වයට ඒකට ඉතින් සමහරව කියනවා කුප්පාජේතෝ විමුක්තිය කියලා. සමහරවල් මහායාන වෙන පොත්වල තියෙන එක තමයි බෝධිනේක බුද්ධනේක කියලා වෙන වචනයක් පාවිච්චි කරනවා. ඔය වජිරයන් වන්‍යය කියන එකට real self කියලා පාවචනයක් පාවිච්චි කරනවා. නැත්නම් මේක තමයි the spirit කියලා පාවිච්චි කරන සමහරව. මේ විදිහේ විවිධාකාරයකට හඳුන්වා දීම සඳහා කටයුතු කරනවා. ඉස්සර මම ඔය කලවත් කොට දේශනාවලදී පාවිච්චි ධර්ම කියන අවස්ථාවේදී ඔය තත්ත්වයේ ඉස්සරමද මම ඒකට කියන්නේ මේක තමයි හත්වෙනි විඥානය කියලා. බුදුහාමුදුරේක කියන්නේ අපි කවර ආකාරයෙන් මේව හඳුනාගත්තත් ඒ ආකාරයෙන් සියලුම ධර්ම බහැර කරනස් පස්සේ සිත නිස්සල වෙනවා සීතල වෙනවා නිවෙනවා සීති භූතෝස් නිබ්බතෝ කියලා බුදුහාමුදුරේක නිසා ප්‍රකාශ කරලා තියෙනවා බුදුහාමුදුර ගැන අහනකොට මගේ සිත සීති භූතෝස් නිබ්බතෝ මම සීතල වෙලා නිවිලායි කියලා අර ඔක්කොම දේවල් අත්හැරලා පස්සේ අදත් ඒක අත්දකින්න පුළුවන් කෙනෙකුට ඒ කෙනෙකුගේ සිත සීති භූතෝස් නිබ්බතෝ සීතල වූ නිවිනෝ සිතක් කිසිවක් නැති සුද්ධ දැනීම මාත්‍රයක් බවට පත් වෙනවා මේක කිසිම ධර්මයක් අල්ලාගත්තු ධර්මයක් නෙවෙයි කිසිම දෙයක එල්ලෙන ධර්මයක් නෙවෙයි තනි කරන කේවල වශයෙන් යන්නේ තනිවම පවත්නා වූ කේවල ධර්මයක් කියලා කියන්නේ පොදුව තනිවම පවත්නා වූ ධර්මයක් මේ ධර්මය මේ ලෝකයේ සෑම සත්‍යකම සිත තුළ පවතින ධර්මයක් මේක මතු කරගන්නට බැරුව මේ ලෝක සත්‍යෝ මේ මුලාවට පත්ලා ජීවෙන් දා සංසාරයෙන් සංසාරයට ගමන් කරන මේක මතු කරගත්ත අය රහත් වූ කෙනෙක්ගේ බුදු කෙනෙක්ගේ පසේ බුදු කෙනෙක්ගේ කියනවා මේ தත්ත්වය හරියටම 100% මත කරගත්ත කෙනෙකුට ඒකට පහළ පහළ තත්ත්වයන් අයට අනාගාමී ආදී මාර්ගඵලලා තත්ත්වයන් කියනවා. මේ අවසන් වශයෙන් ඊතෝ සිවුම් දැනීම දෙවියන් ළඟ තියෙනවා, බ්‍රහ්මයන් ළඟ තියෙනවා, මාරයන් ළඟ තියෙනවා, තිරිසන් සතුන් ළඟ තියෙනවා, සියලුම මනුෂ්‍යයන් ළඟ තියෙනවා. නමුත් වැහිලායි තියෙන්නේ. මේ වැහිච්ච ධර්මයේ සම්පූර්ණයෙන් අමින් කළා නම් මේ අවසන් වශයෙන් ඊතෝ ඒ සිවුම් දැනීම මුළු විශ්වයටම පොදෝ එකම විඥාන ධර්මයක් බවට පත් වෙනවා. ඒකට ඒක නිසා බොහෝ දෙනෙක් කියනවා යුනිවර්සල් consciousness කියලා මේ විශ්ව වශයෙන් ගත හැකි විඥානයක් කියලා. විශ්ව විඥානයක් කියලා. ඒ වචනේ මේ මම කැමති නැහැ කොහොමද පාවිච්චි කරන්නේ බොහෝ දෙනෙක් එහෙම කතා කරන තැන් තියෙනවා මම කියවලා තියෙන තැන්වල ඒක අපි අත්දක අවසාන වශයෙන් දැක සහතික වශයෙන් දකිනවා නමුත් ඒක වරදක් වෙනවා ඒක තමාගේ කයි අනිත් අය සම්බන්ධ කරන්න බෑ හැම දිනම මේක එක වාගේ ක්‍රියාත්මක වුණාට නමුත් ඒකට තමයි විශ්ව විඥානය නැත්නම් යුනිවර්සල් කොන්සස්නස් කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන ලබන්නේ මේ தත්ත්වය මොකක්ද ඇති කරගන්නට මෙහෙවි තිබෙන්නේ මොකක්ද අර සිත තුළ කොහොම දේවල් පටලවගෙන පටවගෙන සිටින නිසා නිසා සිතින් පටලවාගෙන සිටිනවා සිත තුළ පටලවාගෙන සිටිනවා මේ නිසා සිතින් අල්ලාගෙන සිටිනවා මේ උපාදාන සියල්ලම අයින්කොට තමයි ඒ தත්ත්වය උද්ගතවන්නේ එසේ සියල්ලම අයින් කරගන්නට සෑම කෙනෙකුට කොහොමද බෑ භාවනා දියුණු කෙනෙකුට මම මේ සත්‍යයක් කරගත හැකිවන්නේ නමුත් මේවා මේ ඉහළින් භාවනා දියුණු කෙනෙකුට අද කරගත්තා දන්නේ අපිට අද කරගන්න බෑ කියලා එහෙම කටයුතු දෙන්නේ කලිකවන්නේ සමානට හැකි පමණ ටික ටික හරි මේ ධර්මය අවබෝධ කරගෙන මේ සිතිවිලි අයින් කරගත්තොත් විසාවල හිතට විසාව සාහනයක් අත්දකින්න පුළුවන් ජීවිතේ කවර ප්‍රශ්නයකට මුහුණ පෑවත් සමාජයේ සිට සංසන්න නිසරව තබා ගන්නට පුළුවන් සත්‍ය ලැබෙන සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය යථාපරිදි අවබෝධ කරගන්නට හැකියාව සත්‍ය ලැබෙන මේවා පොදු හේතු නිසා හටගෙන හේතු නැතිවෙන නැති වෙන ඵල ධර්ම රාශියක් වෙන අන්තිශාක නිවේ කියන සම්මාදිට්ඨිය පවතින ඒකම සම්මාදිට්ඨිය නිසාම ඒ තුළින් මෙතනකට නිවන් පාව අවබෝධ කරගන්න සත්‍ය වාසනාව ලැබෙනවා මේ ආකාරයෙන් මෙලොව යහපත ඒකාතකින් සැලසෙන මේ විදිහට සීත කරගන්න මේ නාමදේශිතවල විවිධ සංස්කාර ජනිත වෙන කුසල වේවා අකුසල වේවා සංස්කාර ඇති කරගෙන සංසාරේ දිග්ගස්ස ගන්නෙ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන පස්සේ ගැටි ඉඳ පස්සෙන් නැතුව පවසා ගන්න පුළුවන්කම තිබෙනවා ඒ නිසා ඒ වටිනුත් නිසා දහහක් පරිලෝයතන සහගත මේකෙන් විශාල කුසලයක් ඇති වෙනවා ඒකිනුත් නිසා යහපතක් ඊට අමතරව නිවන් සුව ලබා ගැනීම පුළුවන් නිසා ඒකිනුත් නිසා යහපත සිදුවන්නේ මේ නිසා මේ ආකාරයෙන් මේ කරුණ කී එකපාරට කියවද මෙයාට නොතේරෙන්නට පුළුවන් නැත්නම් අහලා බලන්න ගැන අහලා බලුවාට පස්සේ මේ ධර්මය මෙයාට තේරෙනවා නම් හිතන්නට එපා මට මේක තේරෙනවා කියලා. කාර්යයක් ධර්මයක් කොපි කරන්නට එපා. ඒකයි මම දෙන්නේ ඕනම කෙනෙකුටම වාදි කියන එක මම කිසිම කෙනෙකුගේ කිසිම ධර්මයක් කවදාවත් කොපි කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියපු එකක්වත් මම කොපි කරන්නේ නැහැ. උන්වහන්සේ කියපු බුද්ධ ශ්‍රේණික පාඨය විතරයි මම ගන්නෙ කොපියක් වශයෙන්. ඒකෙන් ඇති වෙන සියලුම ධර්ම මගේ හදවත තුළින් මතු කර ගන්නා ලබන මා විසින් අවබෝධ කර ගන්න ලබන ධර්මයි කියන්නේ කරන්නේ. එතකොට මේ මේ අය ආපහා මේක තේරුම් ගන්න මේක කොටි කරලා වැඩන්නේ තමන්ම අවබෝධ කරගන්නට බලන්න. මේක කුච්චව සත්‍යයක්ද කියලා සමාතම තේරුම් ගන්න බලන්න. එහෙම තේරුම් ගත්තොත් තමයි ඒකෙන් දහපතක් සමාත ලබා ගන්නට පුළුවන් වෙන්නේ. නැත්නම් වෙනත් දේවල් ඉගෙන ගත්ත සංඥා ගොඩටම මේකත් ලැබෙන්නේ වැඩිනවා. අපි විවිධ විෂයන් ඉගෙනගෙන මේ දැනුම කියන මේ දැනුම කියනවා කියලා මහා ලොකුට කියනවා හිතනවනේ. ඒ සංඥා ස්කන්ධය ගොඩ බසා ගැනීම. ඉතින් ඒ සංඥා ස්කන්ධය ගොඩ බසා ගැනීම නේද? එතන අවබෝධයක් නෙමෙයි. ඉතින් මේ ධර්මයට ගැන මම මේක දන්නවා කියලා සංඥා ගොඩක් රැස් කරගන්නට එපා ඒක අවබෝධයක් බවට පරිවර්තනය කරන්න තමාගේම අවබෝධයක් බවට තමාගේම සත්‍යස ධර්මයක් බවට තේ අවබෝධයක් ඇති කරගන්න. එහෙම වුණොත් තමයි කන්නේ පොතු කරගත් එකක් නෝන තමාගේම ධර්මයක් බවට පත් නිශ්චය වූ තමයි අර කියපු ආකාරයෙන් විශ්යන්න මතහරින්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ. ඉතින් ඒක පසුවැටෙන වෙන සත්‍යයන් නමුත් මුලදී මුලදී විශ්යන්න අතහරින්න පුළුවන් උන්ට පිටට කොයිතරම් සහනයක් ලැබෙනවද කියලා කල්පනා කරන්න. තමන්ගේ ශරීරය ගැන හිතලා මේක කොයි ආකාරයෙන් මම ස්වභාව ධර්මයක් මම නෙවෙයි මගේ නෙවෙයි ඔය ස්වභාවය ඔය පාගේ පැවැත්මෙන් කියලා හිතලා බලන්න ඒ කොයි තරම් හිතේ සහනයක් ලැබෙනවද කියලා වේදනා සංඥා සංඛාර විඥාන මේවා හුදු ස්වභාව ධර්ම මම මගේ කියලා ගත්තම මගේ මෝඩ කුඩේ වගේ නෙවෙයි ඒවා ස්වභාව වශයෙන් ඇති නැති යන ධර්ම කියලා පැත්තකට බහින් ප්‍රයත්නයෙන් හිතට කොයි තරම් සහනයක් සැලසීමක් ලැබෙනවද කියලා අත්දකින්නට මේ ඇතම වාසනාවක් ලැබෙනවා හොඳයි එහෙනම් අපි මේ දක්වා තිබෙන ධර්ම පාරාංශයෙන් මෙන්න මේකයි අපි ධම්මාත්මකා වශයෙන් දැබිය සුද්ධ ධම්ම පස්සපාදං සුද්ධ සංඛාර සංතේ සංඛාරා විභජන්ති කත්තකා පරිදේවනා කියන භාෂාව ඒකේ තේරුම බුද්ධ සංස්කාර ධර්ම රාශියක්මයි නැතුවන්නේ පවතින සුද්ධ සංස්කාර ධර්ම රාශියක්මයි නැතිවන්නේ සුද්ධ සංස්කාර ධර්ම රාශියක්මයි ඒ සංස්කාර කියන එක තමයි පංචස්කන්ධ ලෝකේ ඒ වගේම බාහිර තමයි ඇසුරු කරන ලෝකයේ තියෙන සියලුම සත්ත්වයන්ගේ පංචස්කන්ධ ලෝක ඒ වගේම පන්නේ සියලුම ධර්ම මේ සියල්ලම අන්තර්ගත වෙනවා මේ ඇතිවෙන විට මේ සියල්ලම ඇතිවන්නේ සංස්කාර හැරාන්ති අංශයක් නෙවෙයි. පවතිනවා කියන්නේ සංස්කාරයන්ගේ පවතිනවා අංශයක් නෙවෙයි. නැති වෙනවා කියන්නේ සංස්කාරණ කීමහර අංශයක් නෙවෙයි. ඒක හරියට තේරුම් ගත්තොත් වෙනවට කිසිම දුකක් නැහැ, කිසිම ශෝකයක් නැහැ, මානසික පීඩාවක් ලැබීමක් නැහැ. මේ විශාල සහනයක් ලැබෙනවා කියන එක තමයි මේ දක්වා තියෙන ධර්මයේ ප්‍රතිසාරාංශය. හොඳයි එන්න කල්පනා කරන බුදුරජාණන් වහන්සේ බුද්ධ පූජා කිරීමයි මේ ධර්මයේ ඇසීමයි සංඝයාට දානය ගැන දීමයි ආදී වශයෙන් රැස්කරගත්තා වූ මේ කුසල ස්කන්ධය තුළින් ඒකාන්ත වශයෙන් තම අපට මේ සියලුම සංස්කාරයෙන් අතහැරලම සිත නිමිත්ම ස්වභාවයට නිදහස් භාවයට පත් කරගෙන සංසාර දුකෙන් මිදෙන්නට මේ කුසල සත්‍යයෙන් හේතු වේවා වාසනාව වේවා කියන අදහස ඒ ප්‍රාර්ථනෙන් දැන් ඇති කරගෙන මේ කරන සියලු උත්සාහ දෙවියන් ධර්ම බන්කීම සඳහා ආකාශත් පාඨාදී පාඨය කියන්නේ කියන්නේ මේ විඥාතින් දෙන්නේ ධම්ම විඥාතින හොතු. ප්‍රාර්ථනා කරන ඉන්න කුණිකම් මේ නම මේ භාෂාව. ඉදං මේ පුඤ්ඤ නාසෝක්ඛ වහන්නේතු සම්බුද්ධ ප්‍රාපංචති මම සුකම සීලෝම කුසල ශක්තිය ගෙනලෝ හැමදාම සැලසේවා පරමෝහ බරපතත් වේවාසන සම්මුනි සංසිමලන්නේ සල්හි වේවාසන වේවා අභිවාදන සීලස නිකම් වද්ධා පචායෝ සතරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තේ මිත අතෝ නිබ්බාන සම්පත්තේ ඊනාති සමිජ්ජතු සුපත්තේ වානෝ සලදීවා